එකට යා වෙන ගතිය. මේන්න මේක හොඳට තේරුම් ගත්තට පස්සේ තමයි යෝගාවචරයට ඒක තනවා වඩා ගැනීමේ ශක්තිය අයිතිවාසිකම හම්බ වෙන්නේ. ඒ නිසා සතියේ තියෙන්නේ අපිලාපන ලක්ෂණ. ඉතින් ඒ අපිලාපන ලක්ෂණය තියෙනවා නම් දැන් මේ මෝන දීලා ඉන්නේ මොන අරමුණටද කියලා කලකොල භාවයක් එන්නේ නැහැ. හිත අන්ධබන්ද කමක් නැහැ. සම්මෝසාව කියන වචනේ තමයි මේක පාවිච්චි කරන්නේ. සම්මෝසාව නැති වෙලා යනවා අසම්මෝස රසා කියලා තියෙනවා. මේ මම දැන් ඉන්නේ ආස්වාසයේ. මේ ප්‍රස්වාසයේ නෙවෙයි. හිතවිල්ලක නෙවෙයි. සද්දක නෙවෙයි. වේදනාවක නෙවෙයි කියලා හොඳට ඉන්නේ ආස්වාසයේ බව හරියට ආස්වාසයට මූණ දාලා බැලුවා වගේ තේරෙනවා. ඊට පස්සේ ආස්වාසයට කටයුත්ත හමාර වෙනවා. ප්‍රස්වාසයට යනවා. ප්‍රස්වාසයට ගියාට පස්සේ දැන් මේ ආස්වාසයේ නෙවෙයි. ප්‍රස්වාසයේ ඉන්නේ. මේ හිතවිලි වේදනා සද්ද නෙවෙයි. නිදි මත නෙවෙයි. මොනවත් නැහැ. හරියට Taman මේ මූණ දීපු දේ හොඳට තේරෙන පටන් ගන්නවා. ඉතින් සම්ප්‍රදාන කූලව <clears throat> උනන්දු කරවන්නේ ඉතින් ආස්වාස් ප්‍රස්වාස දෙක උපමා කරාට ඇත්ත වශයෙන්ම ඔය සති සම්බොජ්ජංග මට්ටමට යනකොට Taman <clears throat> ඉන්නේ හිතවිල්ලක නම් මම දැන් ඉන්නේ හිතවිල්ලක කියලා කිසි කලබලයක් නැතුව කලබලයක් නැතුව බයක් නැතුව පශ්චාත්තාවයක් නැතුව දැනගන්න පුළුවන් ශක්තියක් හම්බ වෙනවා. මම දැන් ඉන්නේ වේදනාවක අරමුණේ නෙවෙයි. ඒ වුණාට ඒක කලකොල වෙන්න දෙයක් නැහැ. සැලෙන්න දෙයක් නැහැ. වේදනාවත් අරමුණක් වෙලා දැන්. මම ඉන්නේ අරමුණේ වේදනාව වේදනාවට මුණ දාලා කියලා පුළුවන් ශක්තියක් එනවා දැක්කා. ඒ වගේම භාවනාවෙන් හිත ගැස්සිලා සද්දෙක. ගැස්සිලා යන සද්දෙකට කියලා හිතුව නැත්තම් වෙනත් ගෝරනාඩු සද්දයක් වෙන. එතකොට හොඳට දන්නවා මගේ හිත ප්‍රධාන වශයෙන් ආශ්‍රය කරන්නේ ආනාපානෙ නෙමෙයි. සද්දයක් මේ වගේම වේදනාවක් නෙමෙයි හිතවිල්ලක් නෙමෙයි සද්දයක් කියලා හොඳට දැනගන්න පුළුවන් වෙනකොට අර ඉස්සරලා නම් ආධුනික කාලේ නම් සද්දයකට හිතවිල්ලකට වේදනාවට යන්නකොටම අතගසා දාලා හිත නරක වෙලා මගේ හිත භාවනා කරනවා සතිය කරනවා කියලා කලබල වෙනවා මේ සම්මෝසාව අසම්මෝසාව කියන ගතිය සම්මෝසාව දුරු කරගෙන අසම්මෝසාව වෙනකොට නෑ මගේ හිත තියෙන වේදනාවක ඉතින් මොකෝ වේදනාව තියෙන බව දාන්නවා හිතවිල්ලක හොඳයි හිතවිල්ල බව දාන්නවා වේ සද්දක සද්ද බව දාන <clears throat> ආස්වාද ප්‍රසාදේ බව දාන්නවා ඒ නිසා තමන් දැන් මූණ දෙන අරමුණ කවදාකවත් පශ්චාත්තාවයකට හේතු කරන්නේ නැහැ. හරි වැරදි වෙන්න පුළුවන්. නමුත් හරි වැරදි කෝකුණක් දැන ගැනීම නිසා අසම්මෝස භාව එනකොට යෝගාවචරයට අර ඉස්සර වගේ කෝල ගති, කෝඩු ගති නෑ. තමන් ඉන්න අරමුණ දැක්කන්ට සම්මෝසාවකින් දුරව තොරව දැක ගැනීමේ ශක්තියනවා. මේක සාමාන්‍යයෙන් ආධුනිකයින්ගෙන් බලාපොරොත්තු වෙන්න බෑ. ආධුනිකයා හැම වෙලාවෙම චෝදනා පූර්වකයි මම සද්ද භාවනා කරනකොට සද්ද ආවා. මම භාවනා කරනකොට වේදනා ආවා. මම භාවනා කරනකොට හිතවිලි ආවා කියලා ඒක ලොකු බරක්. ඒක ලොකු චෝදනාවක්. ඒක අනුන්ගේ දෝෂයක්. නැත්නම් අවාසනාවන්තකමක් විදිහට තමයි සලකන්නේ. ඉතින් ඒ වෙලාවේ ඇත්තටම අපේ භාවනා ක්‍රමයන් ගුරුවරුත් සම්ප්‍රදායත් පිළිගන්නවා ආධුනිකයා වෙලා සද්ද නැට්ටනකට ගිහිල්ලා වේදනා නැති වෙන විදියට හොඳට සක්මන් කරලා හිත ප්‍රියමනාප වෙන විදියට හිත අලුත් කරන බුදුන් වැදලා පහක් පානක් පූජා කරලා මෛත්‍රී කරලා හිත භාවනාවට දාන්නේ කියන අරවා නැති තැනකින් භාවනාව පටන් ගන්න. උපමාවට කියනවා අපි ඉස්කෝලේ යන කාලේ ඒ අම්මලා ගෙදරින් යනකොට කියන්නේ පාරෙන් පනින්න ඉස්සරලා හොඳට දෙපැත්ත බලන්න. දෙවැත්ත බලලා වාහන පාරේ අපි පැත්තේ නුවර පැත්තේ වංගුනේ වංගු දෙපැත්තෙම පේනකම් කිව්වා පොඩි ඉඩක් හම්බ වෙනවා පාර. මේ පැත්තේ නම් පාර ගොඩක් කෙලින් තියෙන්නේ. ඉතින් අර ඒ හරිය වාහන නැති වෙලාවට එහා පැත්තට වයින්ද කිය. වාහන තියෙද්දි කලබල කරන්න එපයි කිය. එතකොට අපිට යනතුරු වැඩි. ඒ වගේ තමයි ආනාපානේ පටන් ගන්න ආධුනිකයට කියනවා ඉතිපිලි වාහන, ශබ්ද වාහන, මේ වේදනා වාහන තියෙනවනම් ආනාපානේ පාට දාන්න එපා. පාර පණින්න යන්න එපා. ආහන එහෙම කරලා කරලා යම් වෙලාවක මේ බොජ්ජංග මට්ටමට සතිය වැඩෙනවා නම් එහෙනම් කොළඹ පැත්තේ තියෙන අත පහලා මට යන්න තියෙනවා කියලා වාහන නතර කරලා එහා පැත්තට යන කට්ටිය ඉන්නේ. ඒ වගේ සමහර කට්ටිය මේ දැක් ගන්න පුළුවන් වෙන. ඒක අර ගමෙන් කොළඹට ආපු බණ්ඩාගෙනකොට හරි බය වෙන කාරණාවක් තමයි. මොකද මේ පාරේ වාහන නතර කරලා මිනිස්සු එහා පැත්තට පයි. ඒ මොකද මේ මිනිස්සු කොළඹට උහුරු වෙලා. ඒ වගේ තමයි ආනාපාන හොඳට උරු වේගෙන යනකොට සතිය වැඩි වෙගෙන එනකොට හිතවිල්ලක් ආවත් මේ ප්‍රශ්නයක් නැහැ හිතවිල්ලට පොඩ්ඩක් ඉඩ දීලා තමන්ගේ වාහනේ අරගෙන යනවා. සද්දයක් ආවට වේදනාවක් ආවට කලකොල වෙන්නේ නැහැ. අසම්මෝෂව කරගෙන යන්න පුළුවන් වෙනවා. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ මුලදී ඒව ඇත්තටම මේ බාධක තමයි. නමුත් උහුරු වීම තුලින් වේදනා සද්ද හිතවිලි තියෙද්දි තානාපානේ වඩන්න පුළුවන් වෙන්නේ සතිය සති සම්බෝධ්‍යංග මට්ටමන දියුණු වෙනකොට අසම්මෝසාව දුරු වෙලා සම්මෝසාව අසම්මෝසාව ඇති වෙලා සම්මෝසාව දුරු වෙනකොට හොඳට දන්නවා දැන් මේ වෙලාවේ ආනාපාන නෙමෙයි වේදනාවක් ওই වේදනා ටිකකින් යයි ගියාට පස්සේ ආය ආනාපානට එනවා. විශේෂයෙන්ම ශබ්ද ඇහෙනවා. ඒ ශබ්ද තියෙනකන් හිත මේ බොහොම අසං අසහනකාරී තත්වයක තියෙනවා. ඒකට අසහනය දැනගන්න, ශබ්දෙත් දැනගන්න, දන්නව ශබ්ද ගියාට පස්සේ හිත ආපහු තැම්පත් වුණොත් ආනාපානට යනවා කිය කලයුත්ත පිළිබඳව අන්‍ය විහිිත නොවි, කලකොල නොවි අසම්මෝෂ භාවයක් ඇති කරගන්න පුළුවන්. එතකොට එයින් ඇති කරලා දෙන වටහෙන ආකාරය ඇති කරලා දෙන සාන්තිය තමයි විෂයාභිමුඛ භාව පච්චුපට්ඨානා කියලා තමන්ගේ අරමුණට කෙලින්ම මූණට මූණ දාලා හිටිනවා. විෂය කියලා කියන්නේ මෙතෙන්දි භාවනා අරමුණ. අභිමුඛ භාවයක් ඇති කරලා දෙනවා. විෂයට අභිමුඛ වෙනවා. එතකොට ආස්වාසේ හිටියානම් මම දැන් මේ ඉන්නේ ආස්වාසේ මුලද මැදද අගද ඒ ආස්වාසේ ප්‍රස්වාසේ මේ මේ විදියට වෙනස් වෙනවයි කියලා <clears throat> කෙලින්ම මුණ බල්ලා කෙනෙක්ගේ හඳුනාගත්ත මෙයා යාගේ අක්කත් නෙවෙයි දියුණු සහෝදරයත් නෙවෙයි මේ අසවලාමයි කියලා මේ මූණ බලලා හඳුනාගත්තා වගේ මූණට මූණ දාලා හිටිනවා. ඊකට ආස්වාසය කියලා ප්‍රස්වාසයට ගියාම ආස්වාසයේ ලකුණු නෙවෙයි මේ ප්‍රස්වාසයමයි කියලා ප්‍රස්වාසයේ මූණත බලනවා. හිතවිල්ලක් නම් ඒක බලනවා. සද්දයක් නම් ඒක බලනවා. වේදනාවක් නම් ඒක බලනවායි කියලා Taman මේ මූණ බලපු දේ නැත්තම් මේ වෙලාවට මූණට මූණ දාලා තියෙන දේ හොඳට අනෙකුත් අරමුණු වලින් වෙන්කොට දැනගැනීමේ ශක්තියක් ඇති වෙනවා. විෂයාභිමුඛ භාව කියලා කියනවා. ඉතින් ඒක සඳහා ඒ උපමාවක් වශයෙන් මතක් කරන්නේ පාරේ අනේනකොට කවුරු හරි අපි <clears throat> දැක්කොත් ඒ දැක්කේ අසවලයි කියලා අනික් අයගෙන් වෙන්කොට දැන ගැනීම සඳහා අපි කරන්නේ එයාගේ මූණ බලන එක. මොකද මේ පුද්ගලයන්ගේ අංගෝපාංග ලක්ෂණ වලින් අපේ මනුස්ස ස්වභාවය තමයි දැක්කහම ඉස්සරලාම බලන්නේ මූණ දිහා ඒක සભ્યය ක්‍රමේ බැලුවට පස්සේ එයා අනිත් අයගේ වෙන්කොට දැනගැනීමේ ශක්තිය තියෙනවා. ඒ මූණ දිහා බලාන ඉන්නකොට ක්‍රමයෙන් ඒ පුද්ගලයාගේ අනෙකුත් දේහ ලක්ෂණ ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් බොහෝ වෙලා ඇසුරෙන් දකින්න ලැබෙනවා. නමුත් මුලින්ම අපි කරන්නේ මූණ බලන එක. ආනේ මූණ බැලීම වගේ දැන් මම මූණ දීලා තියෙන්නේ මෙන්න මේ අරමුණටයි කියලා අභිමුඛ භාවයක් ඇති වෙනවා ලුහුටලා යන ගතියක් නැහැ ලෙස්සලා යන ගතියක් නැහැ අරමුණු දෙක තුනක් එකවර බලන්න කියලා පටලවා ගන්නේ නැහැ ආනේක තමයි තේරෙන පටන් අර ගන්නවා මේ බොජ්ජංග මට්ටමට යනකොට අරමුණක් මිස හොඳ නරකක් නැහැ. ඉස්සර අපි හොඳ නරක බලනවා. යහපත් අයහපත් බව බලනවා. විය යුත්ත නොවිය යුත්ත බලනවා. මේ සම්බොජ්ජංග මට්ටමට යනකොට කොයි අරමුණක් ආවත් දැන් මේ ඉදිරිපත් වෙලා තියෙන අසවල් එකේ කියලා ඒක අනිත් දේවයෙන් වෙන් කරගෙන ප්‍රමුඛතාවය දීලා මේ මූණ බැලීමේ මේ ශක්තිය එනකොට තමයි යෝගාවචරයට අර මෙතුවා කල් තිබුණ සංඥා හොඳ නරක විය යුතු නොවිය යුතු සුබ අසුබ මංගල අවමංගල කියන අර ගිනාපු සංඥාවල් පැත්තකට දාලා ඉදිරිපත් වෙච්ච එක්කනාගේ ස්වභාවික ලක්ෂණ දැක ගන්න පුළුවන් ශක්තියක් ඇති වෙනවා මේක තමයි ඉස්සල්ලාම ඒ පෞරුෂත්වයේ රුචි අරුචිකං වල ප්‍රධාන වෙනසක් වෙන්ට මූලිකම ආහාරය වෙන්නේ. අරමුණක් විශේෂයි පූර්ණ නිගමන වලින් තොරව එන අරමුණට කෙලින්ම මූණ දෙන්න පුළුවන් ගතිය තියෙනවා. මේක බොහෝමත්ම වැදගත් පෞරුෂත්වයක් හදා ගැනීමේදී. මේ මූණ දී ගන්න බැරි ගතිය තමයි පෞරුෂත්වයේ නැතිකමේ දුර්ලකමේ ලකුණ. යම් වෙලාවක අරමුණකට මුණ දැම්මොත් හොඳට ඒක පුරුදු කරපු කෙනෙක් දන්න දෙයක් තමයි ඒ අරමුණ එnde එnde එnde එnde බල බිඳෙන්න පටන් ගන්නවා. අරමුණට මූණ නොපා පැකිලෙන්න පැකිලෙන්න අරමුණ පැන පැන අපිව කන්න පටන් ගන්නවා. ඒක නිසා සරුවචනාංශිකේ ක්‍රමය උන්වහන්සේ කියන්නේ අරමුණට කෙලින්ම මූණ දාන්න. ඒකට උපමාවක් මතක් කරලා උපමාවක් මතු කරලා දුන්න අපේ ආචාර්යයන් වහන්සේ නමක් මේ බටහිර ජාතිකයෙක් ඉන්දියාවේ කැලේක ගවේෂණයක ඉඳලා ඉන්න වෙලාවේදී ඒ පුද්ගලයාට දකින්න හම්නාලු මේ අලියෙකුගේයි සිංහයෙකුගේයි ද්වන්ද සටනක්. දෙන්නට දෙන්න වුණ දාලා ඉන්නවා. ඉතින් සාමාන්‍යයෙන් මේ සත්ත්ව ලෝකේ සාහිත්‍ය ලෝකේ <clears throat> කැලේ රජා අලියද කැලේ රජා සිංහයාද කියන එක තාම නොවිසඳිච්ච ප්‍රශ්නයක්. ඉතින් මෙයා හොඳට මෙහා මේ කැමරා පැත්තක දාලා හොඳට බලන් හිටියලු මේ දෙන්නගේ සටන. ඒ සටනේදී අපි දන්නවා අලියාගේ බෙල්ල හරවන්න බෑ. අලියා කඳ යම් දිහාවකටද ඔලුවත් ඒ දිහාවටමයි. මොනරෙකුට වගේ පියාකුස්සෙකුට වගේ බෙල්ල හරවන්න පුළුවන් ශක්තියක් අලියට නැහැ. ඒ නිසා අලියා යම් තැනකට මූණ දැම්මනම් අලියාගේ පස්සපැත්ත අනතුරුදායක තැනක තියෙනවා. මුණ දාපු ඉස්සරහ පැත්ත නම් ඌට පේනවා ඒක අරස්සා කරන්න පුළුවන් මොකද උගාත්ම යොහුසුළු හොඳේ ඉස්සරහ පැත්ත තියෙනවා නමුත් පිටිපස්සේ කවුරු ඉන්නවද මොනව කරන්නද ඌට තේරෙන්නේ නැහැ මොකද අර හැරිලා බලන්න බෑ විශේෂයෙන්ම මේ කංකුළු දෙක නිසා කංගසන නිසා ඌට පේන්නේ නැහැ පිටිපස්ස අලියක දන්න නිසා සිංහයත් එක්ක සත්නේදී හැම වෙලාවෙදීම කරන්නේ සිංහයා පණින පයින් පැම් පිම්මේදී සිංහයාට මූණ දෙන එක